එයාට අවස්ථාවක් උදා වෙනවා අරහත්වේ දක්වාම ජීවිතයේ දියුණු කරගන්න. මේ ප්‍රකාශය අපි උදෙසා වළංගු වෙයිද නැද්ද? ඒ ගැන විශ්වාසයක් ඔබට තිබෙනවාද නැද්ද? අපි දහම කිරේ විශ්වාසය තැබීම හොඳයිද නැද්ද? ඒ විශ්වාස කිරීම කෙරෙහි බය තියෙනවද නැද්ද? හ්ම්?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 අපිට කාරණා දෙකක් හෝ එකක් තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි අපිට සිහි බුද්ධිය තියෙන්න ඕන. නුවණ තියෙන්න ඕන. ඒ වගේම අපිට කීකරුකම තියෙන්න ඕන. කියන දේ අහන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ දෙකම හෝ දෙකෙන් එකක් හෝ තියෙන්න ඕන අපිට. ඒ දෙකම නැති තැන අපිට අංශුවකවත් යහපත් ප්‍රතිඵලයක් ඇති කරගන්න බෑ. අපිට සිහි බුද්ධිය තියෙන්න ඕන. ඒ වගේම කියන දේ අහන්න පුළුවන්කම තියෙන්නත් ඕන.